ශාසනාව සුපින්තුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ කුරුවිට වතුයාය ශ්‍රී අබිනවාරාමාධිපති කුරුවිට ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකාධිකාරී ශාස්ත්‍රපති පඬිත පූජනීය හේමිපොළ සුමන ජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 පංචස්ස කුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ මාලා මිලායන්ති වත්තානි කිලිස්සanti කච්චේහි සීධා මුච්ඡanti කායේ දුබ්බන්නියං ඔක්ඛමති සකේ දේවෝ දීවාසනේ නාභිරමතිති තමේතං වික්ඛවේ දේවා වචන ධම්මෝ අයං දේව පුත්තෝති ඉති විදිත්වා තීහි වාචාහි අනුමෝදಂತಿ ඊතෝ භෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්්වා සුලද්ධ ලාභං ලබ සුලද්ධ ලාභං ලබිත්වා සුප්පතිච්චිතෝ බවාහීති සාදු සාදු සාදු සදහවත් පින්වත්නි පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකාව හැටියට තබා ගත්තේ කුද්දක නිකායේ පුබ්බ නිමිත්ත සූත්‍රය මෙම සූත්‍රයෙන් කියවෙන්නේ දෙව්ලොවින් චුත වෙන දෙවියන් පෙර නිමිති පහක් දකින බව බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් ධර්ම දේශනා කරන අවස්ථාවක මේ බව උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි දෙව්ලොවින් චුත වෙන දෙවියන් චුත වීමට ආසන්න වෙනකොට පෙර නිමිති පහක් පහළ වෙනවායි. ඒ පෙර නිමිති පහළ වුණාට පස්සේ ඒ දෙවියන් බොහොම සංවේගයෙන් කලබලයෙන් හඬා වැටීමකටපත් වෙනවා. ඒ මොකද දෙවිලොව විදපු සුරසැප අහෝසි වෙන බව දැනගෙන. දැන් මේ දිව්‍ය ලෝකයෙන් චිත වෙලා වෙනත් තැනකට යන්නට සිදුවෙන බව දැනගෙන මෙය මහ දුක වේදනාවක් හැටියට කල්පනා කරගෙන බොහොම කලබලයෙන් බයටපත් වෙලා සංවේගයටපත් වෙලා කලබල වෙනවා හඬා වැළපෙනවා මොනවාද මේ කාරණා පහ දෙවියන් පැලඳගෙන සිටින මල් මාලා පරවලා යනවා. තමන් දෙවියන් හැඳගෙන සිටින දිව්‍ය සලු දිව්‍ය වස්ත්‍ර කිලිටි වෙනවා. ඒ වගේම දෙවියන්ගේ කිහිලි වලින් දාඩිය දානවා. ඇඟින් දාඩිය පිට වෙනවා. ශරීරයේ දුර්වර්ණ වෙනවා. දිව්‍ය විමානයේ සතුටින් ඉන්නට බැරි වෙනවා. මෙන්න මේ කාරණා පහ මරණයට එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙන් චුත වෙන්නට කිත් වෙනකොට දිව්‍යයන්ට ඇති වෙන බව සඳහන් වෙනවා. මේ වෙලාවේදී අනිකුත් දෙවිවරු එකතු වෙලා මේ චුත වීමට සූදානම් වෙන දෙවරුන්ගේ හිත සලසනවා. තමේතම් භික්කවේ දේවා වචන ධම්මෝ අයං දේව පුත්තෝති. ඉති විදිත්වා තීහි වාචාහි අනුමෝදಂತಿ. ඊතෝ භෝ සුගතින් ගච්ඡ සුගති ගන්त्वा සුලද්ධලාභං ලබ සුලද්ධලාභං ලබිත්වා සුප්පතිත්ථිතෝ භවාහීති ඔය ආදී වශයෙන් මේ අනිකුත් දෙවිවරු මේ චිත වෙන්න සූදානම් වෙන දෙවිවරුන් ගාවට ඇවිල්ලා මතක් කරනවා මොනවද මේ කාරණා මෙහෙන් පිට වෙලා එහෙම නැත්නම් මේ දිව්‍ය ලෝකයෙන් පිට වෙලා සුගතියට යන්නට කියලා කියනවා. දිව්‍ය ලෝකයෙන් පිට වෙලා සුගතියට යන්නට හිතා ගන්න අදිෂ්ඨාන කර ගන්නට ප්‍රාර්ථනා කර ගන්නට කියලා කියනවා. ඊළං කාරණේ තමයි සුගතියට ගොස් උතුම් ලැබීම ලබන්න. එහෙම ඉල්ලා හිටනවා. තව කාරණයක් උතුම් ලැබීම ලබලා ඒකේ හොඳින් පිහිටා බුදුපියාණන් වහන්සේ මේ දෙවියන්ගේ මේ කතන්දරය භික්ෂූන් වහන්සේලාට පැහැදිලිව දේශනා කරනකොට එක් භික්ෂුවක් බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මොකද්ද මේ සුගතියට යනවා කියලා කියන්නේ? මහණෙනි සුගතියට යනවා කියලා දෙවිවරු කතා කරන්නේ මිනිසත් බව ලැබීම පිළිබඳව. මිනිසත් බව ලැබීම තමයි සුගතියට යනවා කියලා කියන්නේ. ඊළඟට භික්ෂූන් අහනවා ස්වාමීනි මිනිසත් භව ලබා තථාගත ධර්මයේ ගැන ශ්‍රද්ධාව එළඹ ගැනීම තමයි උතුම් ලැබීම. භික්ෂූන්ට පැහැදිලි කරලා දෙනවා බුදු පියාණන් වහන්සේ. මොකද්ද මේ උතුම් ලැබීම ලබන්න කියලා කිව්වේ? ඒක තමයි මිනිසත් බව ලබාගෙන බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව එළඹ ගන්නට කියලා සිහිපත් කරනවා. ඊළඟට වික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා මොකද ස්වාමීනි හොඳින් පිහිටීම කියලා කියන්නේ? හොඳින් පිහිටීම කියලා කියන්නේ ශ්‍රද්ධාව ස්ථිර කර ගැනීම. ශ්‍රද්ධාව ස්ථිර කර ගන්න ඕනේ. ස්ථාවර කර ගන්නට ඕනේ. එවිට ඒ ශ්‍රද්ධාව කිසි කෙනෙකුට නැති කරන්නට පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කාරණා ටික තමයි රූප නිමිත්ත සූත්‍රයේදී පැහැදිලි කරලා දෙන්නේ බුදු පියාණන් වහන්සේ. එතෙන්දී දෙවියන් සුගතිය කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකය. මනුෂ්‍ය ලෝකය තමයි මේ ලෝක තලයේ තියෙන ඉතාම උතුම්ම ඒ වගේම උසස්ම ජීවිතයක් ලබන්නට පුළුවන් ආත්මයක් ලබන්නට පුළුවන් ඒ වගේ උපතක් ලබන්නට පුළුවන් ලෝකයේ හැටියට තමයි සඳහන් වෙන්නේ. ඒක සුගතිය. උස්බින් සංඛ්‍යාත හැටියට සඳහන් කරන්නේ. උන්න මේ උදකං වට්ටං යථා නින්නම් පවඩ්ඩති. ඒ විදිහට අපි ඔබ නිතර අහනවා මේ මනුෂ්‍ය භූමිය කියලා කියන්නේ උස්බින් සංඛ්‍යාතයි. ඒ ඒ මනුෂ්‍ය භූමියේ උපදින කෙනෙකුට බුද්ධත්වයේ අවබෝධ කර ගැනීම කියලා මේ සසර දුකින් නිදහස් වෙන්න පුළුවන් මාර්ගය. ඒ ධර්මයේ අවබෝධ කරගෙන, ඒ ක්‍රියාත්මක කරගෙන, ඒ தත්ත්වය ලබා ගන්න පුළුවන්. ඒ නිසා මනුෂ්‍ය ලෝකේ ඊටාම ශ්‍රේෂ්ඨ ජීවිතයකට, මනුෂ්‍ය ජීවිතයකට, යහපත් ජීවිතයකට උදා කර ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ භවයක් වෙනවා. ඉතින් මේ දෙවියන්ටත් කියනවා සුගතියට යන්න. සුගතියට ගොස් උතුම් ලැබීම ලබන්න කියලා කියනවා. උතුම් ලැබීම කියලා කියන්නේ මොකද්ද? බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ගැන ශ්‍රද්ධාව එළඹ ගන්න. හොඳින් පිහිට ගන්න කියලා කියනවා ඒක ශ්‍රද්ධාව ස්ථිර කර ගැනීම. එය කිසියෙකුට වෙනස් කරන්න බැරි, නම්ම ගන්න බැරි ස්ථීරසාර ශ්‍රද්ධාවක් බවට පත් කර ගන්නට කියලා කියනවා. එහෙම නැති වුණොත් එහෙම ශ්‍රද්ධාව නිවැරදිව පිහිටුවා ගත්තේ නැත්නම් ඒ ඒ විтин විට වෙනස් වෙන්න පුළුවන්. සද්ධාව කියලා කියන්නේ පින්වත්නි දර්ශනකාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්චේරමලං සවේ සද්ධෝති උච්චති සද්ධාවන්තයා සිල්වතුන් දකින්නට කැමති වෙනවා ඒ වගේම ධර්මයේ අහන්ට කැමති වෙනවා මසුරු බව නැතිව දන් දීමට කැමති වෙනවා. දිව්‍ය ලෝකෙ ඉපදුනේ මෙහෙම කරපු අය. මේ විදිහේ සිරිත් මේ විදිහේ ප්‍රතිපatti මේ විදිහේ වතාවක් සිද්ධ කරපු අය තමයි දිව්‍ය ලෝකෙ ඉපදලා සැප වින්දේ. ඒ දිව්‍ය ලෝකයෙන් චුත වෙන අයත් නැවත මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා නැවත නැවතත් ඒ පින්කම් සිද්ධ කරගන්නට උනන්දු වෙනවා. ඒ නිසා සුගතිය කියනවා. සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිවිසෝ භගවා අරහං ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේගේ මඟ පෙන්වීම සප සසර ගමනට ප්‍රමාණවත් බව පිළිගැනීම තමයි සද්ධාව කියලා කියන්නේ බෞද්ධයෙකු තුළ ඇති කරගත යුතු සද්ධාව කියලා කියන්නේ ඒකයි බුදු පියාණන් වහන්සේගේ මඟ පෙන්වීම උන්වහන්සේගේ ධර්මයේ උන්වහන්සේගේ ශාස්ත්‍රත්වය නිවන් අවබෝධ කර ගැනීම සඳහා සසර ගමන නිමා කර ගැනීම සඳහා ප්‍රමාණවත්ය කියන හැඟීම පිළිගැනීම ඇති කර ගන්නට අන්න එතකොට තමයි ඒ නිවැරදි ශ්‍රද්ධාව ඇති කර ගන්නට පුළුවන්. අවිච්ඡප්පසාද ශ්‍රද්ධාව කියලා කියන්නේ කර්ණ සහිතව ඇති වෙන ප්‍රසාදය. කරුණු නොදැන නෙමෙයි හරියාකාරව බුදු පියාණන් වහන්සේ සරණ යන්නේ මොකටද කියන එක දැනගත්තට පස්සේ ඒ ප්‍රසාදය ඇති කරගන්න පුළුවන් අවබෝධයෙන් ඇති කරගන්න ශ්‍රද්ධාව තමයි ඒක වැදගත් වෙන්නේ එතෙන්දී සෝවාන් මගට පිළිපන් බුද්ධ ශ්‍රාවකයා තමයි මේ தത്വෙදී අපිට මුණ ගැහෙන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයෙකු තුල පිහිටන ಗುಣ තියෙනවා. ඒවා තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධාව එතෙන්දී ඊටාම වැදගත් වෙනවා ශ්‍රද්ධාව නිවැරදිව හිතුවා ගැනීම. විරිය කියලා කියන්නේ කුසලයේ සම්බන්ධයෙන් උත්සාහවත් වීම. කුසලයේ සම්බන්ධයෙන් උත්සාහවත් වෙන්නට ඕනේ. ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. අකුසලයේ බැහැර කරන්නට උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වගේම කුසලයේ ඉපදවීමට උනන්දු වෙන්න ඕනේ. අපි වෑයම් කරන්නට ඕනේ. ඇතිවෙච්ච කුසල් වැඩි දියුණු කරගන්නට. නූපං කුසල් ඇති කරගන්නට. ඒ වගේම උපන් අකුසල් නැති කරගන්නට ඒ උත්සාහය අපි ගාව තියෙනටවන් නිතරම. ඒක තමයි වීරිය කරනවා කියලා කියන්නේ. සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානය. සිහි බුද්ධියෙන් කටයුතු කිරීම. ඒ වගේමයි නිරන්තර සිහිය නිවැරදිව පිහිටුවා ගන්නට ඕනේ. සිහිය නැති වුණොත් හරි ආකාරව මේ ගමන් මඟ අපිට කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිවැරදිව සිහිය තියෙනටම ඕනේ. සමාධි කියලා කියන්නේ නිවන සඳහා එකඟ වූ මානසිකත්වයක් වර්ධනය කර ගැනීම. නිවන අරමුණු කරගත්ත මානසික තත්ත්වයක් අපි ගොඩනගා ගන්න ඕනේ. ඒ සතිය තුලින් ඒ නිවැරදි ගමන අපි ගමන් කරන්නට සූදානම් වෙන්න ඕනේ. මෙතෙන්දී අපිට ඌමනා කරන ඊළඟට ප්‍රඥාව, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. උදයත්ත ගාමිනී පඤ්ඤා කියලා කියනවා. ඒවා මේ මොකද? Nirodhe දැනීම, samudaya හා Nirodhe දැනීම එතකොට තමයි යහත් සතරෙන් එක ඊතර යනට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව, මනාව පිටවා ගන්නට ඕන. ඒක තමයි අර දෙවියන්ට කිව්වේ මිනිස් ලෝකයට ගිහිල්ලා සුගතියට ගිහිල්ලා උතුම් ලැබීම ලබන්නට කියලා. උතුම් ලැබීම කියලා කියන්නේ ශ්‍රද්ධාව. අපි තුල තිබෙන ශ්‍රද්ධාව අපි ඊටාම නිර්වුල් කර ගන්නට ඕනේ. පැහැදිලි කර ගන්නට ඕනේ. එය ඊටාම නිවැරදිව පත් කරගත්ත ශ්‍රද්ධාව නිරන්තරයෙන්ම තමන්ගේ යහපත පිණිස තාවරයේ පිණිස හේතු වෙනවා ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියන මේ தത്വයට අපිට එන්න පුළුවන්කම ලැබෙනවා. සද්ධායේ තරති ඕගම් අප්‍රමාදේන අන්නවා දුක්ඛයෙන් විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුද්ධති. ශ්‍රද්ධාවෙන් එතර වීම සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා පින්වත් මේ ශ්‍රද්ධාව දැන් ඔය විවිධ තැන්වල ශ්‍රද්ධාව විවිධ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. සද්දීද චිත්තම් පුරිසස්ස සෙට්ඨම්. ශ්‍රද්ධාව විතර කියනවා. මිනිස්සෙකුට ශ්‍රේෂ්ඨ වෙන්නේ කුමක්ද? ශ්‍රේෂ්ඨ වෙන්නේ ශ්‍රද්ධාව. කින්තු සුචින්නෝ සුකමා වහති. සුව එළවන පුරුදු තමයි ධර්මයේ පුරුදු කිරීම. මේ ආදී වශයෙන් ඒ ජීවිතය ගොඩනගා ගැනීම සඳහා දැහැමි ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රද්ධාව මුල් කරගන්නට ඕන කියන එක දේශනා කරන ශ්‍රද්ධාව ඇති කරගත්තට මදි ශ්‍රද්ධාව හොඳින් පිහිටවා ගන්නට ඕන. ශ්‍රද්ධාව හොඳින් පිහිටවා ගන්නට ඕන. ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි වෙනස් නොවන ධර්ම කරුණු අවබෝධයෙන් ලබාගත් ශ්‍රද්ධාවක් බවට එය පත් කර ගන්න ඕන. එහෙම නොවුනොත් එහෙම එය විතින් විත විතින් විත වෙනස් වෙනවා. කුකුස් ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, සැක ඇති වෙනවා. එහෙම වෙන්නේ හරියාකාර ශ්‍රද්ධාවක් ඇති කරගත්තාම. ඒ වගේම පංචේන්ද්‍රයන් හේටි අය අගන්තා නිරයන් නිරේගාමි වෙන්නේ නැහැ. අගන්තා පෙtti විෂයන් പ്രേත ආත්ම භාවයට පත්වන්නේ නැහැ. අගන්තා තිරච්ඡාන යෝනි ත්‍රිසම්බාට පත්වන්නේ නැහැ. අගන්තා අපායන් දුක්ඛකින් විනිපාතං දුගතිගාමි වෙන්නේ නැහැ. අලගද්දූපම සූත්‍රයේ තිබෙනවා මේ ධර්මය අල්ලාගත යුතු අංගම. උපාසක උපාසක කියලා කිව්වට දැන් අපි සාමාන්‍ය භාවිතා කරන හැම කෙනාටම උපාසක. තෙරුවන් සරණ ගිය කෙනා උපාසක. තෙරුවන් සරණ යෑමේදී විශේෂයෙන්ම උමනා වෙනවා ශ්‍රද්ධාව හඳුනා ගැනීම. ශ්‍රද්ධාව හඳුනාගත්තේ නැත්නම් එය පිහිටුවා ගන්න පුළුවන් කමක් නැහැ. තෙරුවන් කෙරෙහි අපි නැත්නම් මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං ආදී වශයෙන් අපි මේ ශ්‍රද්ධාව ගොනු වුණාට පස්සේ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මට මේ සරණ ඇරි වෙන සරණක් නැහැ කියන ස්ථාවර තත්ත්වයටපත් වෙන්නට ඕනේ. උපාසක කුණ්ඩරීක මේක සඳහන් වෙනවා උපාසක කුණ්ඩරීක කියලා කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයක්. උපාසක ඡණ්ඩාලයෝ ඉන්නවා. සද්ධාව නැති අය අසද්දෝ හෝති. දුස්සීල දුස්සීලෝ හෝති. සුභ අසුභ නිමිති පිළිබඳ ඒවා උමනාට වඩා ඒවා පස්සෙන් පනනවා කර්මයේ පිළිගන්නේ තෙරුවන් හැර අනෙක් සරණ සොයාගෙන යනවා එයා තමයි උපාසක චණ්ඩාලය කියලා කියන්නේ ඔබ උපාසක පුණ්ඩරේ කියලා කියන්නේ මේ தත්වයෙන් එගොඩට වෙච්ච බුදු පියාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රයට නිවැරදිව පිළිගත්ත ධර්මය ඒ සඳහා ගමන් මඟ බවට හොඳට පිළිගත්ත ඊළඟට ආදර්ශමත් පිරිස හැටියට ශ්‍රාවක පිරිසට භික්ෂුන් වහන්සේ පිළිගත්ත ආන්න ඒ පුජ්‍යලයා උපාසක භාවයට පත් වෙනවා විතරක් නෙමෙයි ඒ තමන්ගේ ගමන් මඟ නිවැරදි කරගන්නට ශක්තිමත් පදනමක් දාගන්නවා ඒ නිසා පින්වත්නි අස්සද්ද සූත්‍රයේ සූත්‍රයක් තියෙනවා ඒ අය නිරන්තරයෙන් අපිට දැන් සමාජය තුළ පේනවා සදහැති කෙනා සදහැ ඇති අය සමගම එකතු වෙනවා. ශ්‍රද්ධාව ඇති කෙනා ශ්‍රද්ධාව ඇති අය එක එකතු වෙනවා. ඒ ඒ අය ඒ අය අනුගමනය කරමින් ඒකට තම තමා තවදුරටත් තමන්ගේ ශ්‍රද්ධාව කුමේ චේතනාවන් වැඩි කරගෙන එයා වඩා වර්ධනය කරගන්නවා. පවට ලැජ්ජා නැති අය ඒ වගේ විපාකයට බය නැති අය දහම දැන උගත් නැති ගොවිය දහමේ හැසිරෙනට අම්මැලි අය සිහි මුලා වෙච්ච අය අඥාන ගොවිය මේ අය ඒ ඒ අය ඒ අතීතයේ වර්තමානයේ අනාගතයේ ඒ ඉබඳු රසී සිරිත් කියන අය ඒ ඒ අයට එකතු වෙනවා. ඔබට පේනවා ඒක. ඉබඳු ගතිසිරිත් තියන අය සමාජ සංසාරයෙන් ගෙනාවා වෙන්නට පුළුවන්. තව තවත් අපි මෙලොවදී එකතු කරගත්ත දේවල් වෙන්න පුළුවන්. ඒ ඉබඳු අය ඉබඳු අයත් එක්ක එකතු වෙනවා. ඒ එහෙම නැතුව පවට ලැජ්ජා ඇති අය අර විපාකයට බය ඇති අය දහම දැන ගැනීමට උවමනාය දහමේ හැසිරෙන්න උවමනාය සිහිය ප්‍රකෘතියට සත්‍යයටපත් කරගන්න උමනාය ඥානය ඇති කරගන්න දිනනාය අතීතේ වර්තමානයේ අනාගතයේ ඉබඳු සමාගම් එකට ඇති සසරින් ඒක ඒ සසරින් සසරටම ඒ தත්ත්වය ඇති වෙනවා ඒ නිසා මේ ඉතාම භයානක සසරක අපි ගමන් කරන්නේ මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බැරි බොහෝම දිගු සසරක අපි ගමන් කරන්නේ. මේ ගමනේදී අපිට ඉතාම වැදගත් වෙනවා ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව මනවින් පිහිටුවා ගන්න. දෙවියන්ට මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා අර දෙවියෝ ඉල්ලා හිටියේ ඔබ යන්න මනුෂ්‍ය ලෝකෙට සුගතියට යන්න ගිහිල්ලා ශ්‍රද්ධාව ඇති කරගන්න. ශ්‍රද්ධාව ඇති කරගත්තට වැඩක් නැහැ. ශ්‍රද්ධාව මනවින් පිහිටුවා ගන්න. ඒ ශ්‍රද්ධාව මනවින් පිහිටුවා ගත්ත කෙනාට පුළුවන්කම ලැබෙනවා සසර දුකින් එතර වෙන්නට, ඒ ඉක්මන් කරගන්නට සසර බිය දැනෙනවා. සසර බිය වටහා ගන්නවා. ඒ ධර්මානුකූලව වටහා ගන්නවා. ඒ අනුව ශ්‍රද්ධාව හොඳින් ඇති කරගෙන ඒ ශ්‍රද්ධාව නැති කරගෙන නැති කරගන්නේ නැතුව ඒ හොඳින් රැකගෙන ස්ථාවර කරගෙන තමන්ගේ සුභතිය ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා බුදුහාම බුදු පියාණන් වහන්සේගෙන් එක ස්වාමින් වහන්සේ නමක් අහනවා කල්පයක් කියන්නේ මොනතරම් කාලයක්ද කියලා. කොපමණ දීර්ඝ කාලයක්ද බුදු පියාණන් වහන්සේ උත්තර කරන එක මෙහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙලාවේ අර වික්ෂුන් වහන්සේ අහනවා එසේනම් ස්වාමීනි ඒ උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න කියලා කිව්වාම බුදු පියාණන් වහන්සේ දිගෙන් යොදුනක් ඇති කුසින් යොදුනක් ඇති පළලින් යොදුනක් ඇති මහා ලොකු කොටුවක උස පළල දිග යොදුන ප්‍රමාණය ඇති මහා දිග කොටුවක අබ පුරවන අබ අබ පුරවලා අවුරුදු 100කට වරක් ඉන් එකක් ඉවත් කරනවා අවුරුදු 100ක් යනකොට ඉන් එකක් ඉවත් කරනවා. එහෙම ඉවත් කරනවා ඒ අබ ටික ඉවර වෙනකොට එක කල්පයක්වත් ඉවර වෙන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ තරම්ම අනවතග්ගෝ යම් වික්‍රේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. ඒක අපි බොහොම මැනවින් හඳුනා ගන්නට ඕනේ. ඒ නිසා තමයි අපි සසරට බිය වෙන්න ඕනේ. සසරට බිය වෙනවා කියලා කියන්නේ නැවත නැවත ඉපදෙමින් ඇති වෙන ජාති දුර ජරා දුක ව්‍යාධි දුක ආදී වශයෙන් මේ සියලු දුක්වලට අපි පත් වෙමින් විඳින අප්‍රමාණ දුක් ගැහැට සිහිපත් වෙනකොට අපි අන්න සසරට ගිය වෙන්න ඕනේ. මේ සසර මෙච්චර කාලයක් ඉන් අපිට අවසන් කරන්න පුළුවන් කියලා එහෙම එකක් ඇත්තේ නැහැ. සංස්කාර ධර්මයන් අපි එකතු කරගන්නවා, එකතු කරගන්නවා. ඒ සියල්ල අපි එකතු වෙන්න එකතු වෙන්න මේ සසර ගමන දික් වෙනවා. ඒ නිසා සසර කෙටි කර ගන්නට නම් ආනර පිමුලින් සඳහන් කරපු ශ්‍රද්ධාවේ පිහිටවන්නට ඕනේ ශ්‍රද්ධාවේ පිහිටනටම ඕනේ. මෙය යම් ප්‍රශ්නයක් වෙලා තියෙනවාද කාලය තුල ශ්‍රද්ධාව හොඳින් තේරුම් ගන්නට ඕනේ. භක්තිය, ශ්‍රද්ධාව, ඒ වගේම මේ ප්‍රසාදය මේ ඔක්කොම නිකන් එක ගොඩකට අපි දාගෙන කටයුතු කරන බව පේනවා. නමුත් එහෙම නෙමෙයි ශ්‍රද්ධාව නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් අරගෙන කටයුතු සිද්ධ කරගන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම අපිට මේ මහා අනර්ථයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා දක්ෂණකාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති. විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති උච්චති කියන විදිහට ශ්‍රද්ධාව නිවැරදිව ඇති කරගන්න එක්කෙනා සිල්වතුන් දකින්නට ඕනේ. සිල්ලතුන් ඇසුරු කරන්නට ඕනේ. ඒ මාගේ යන්නට උනන්දු වෙන්න ඕනේ. සදහම් අහන්නට ඕනේ. ධර්මයේ නිවැරදිව අවබෝධ කරගන්නට උනන්දු වෙන්න ඕනේ. ධර්මයේ නිවැරදිව අහන්නට ඒ වගේම ඒව පරිහරණය කරන්නට පුරුදු වෙන්න ඕනේ. ඒ වගේමයි මසුරු නැතුව දන් දෙන්නට පුරුදු වෙන්න ඕනේ. දීමය සංසාර දුකෙන් නිදහස් වීම සඳහා හේතු වෙන මහා බල සම්පන්න ශක්තියක් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ වගේමයි අපි යමක් හරි හම්බ කරන්නේ Tamange ජීවත් වීමට විතරක්ම නෙමෙයි බෞද්ධ සම්ප්‍රදාය ඒකයි. බෞද්ධයා හිතන්නේ අන්‍යයන්ටත් අපි උපකාර කරන්නට ඕන දෙන්නට ඕන ඒ අය රැක ගන්නට ඕන අනුන්ගේ ජීවිත ආරක්ෂා කර ගන්නට මේ පදනමට එනකොට අපි ආන නිවැරදි දැක්මක් නිවැරදි ක්‍රියාපිළිවෙතක් අපි අනුගමනය කරනවා ඒ අනුගමනය කිරීම තමයි ආනර ශ්‍රද්ධාව නිවැරදිව ස්ථීරසාරව පිහිටුවා ගන්නට හේතු කර ගන්නට පුළුවන්කම ලැබෙන. ඒ වගේමයි පින්වත්නි අපි මේක නිවැරදි තාම හොඳින් තේරුම් ගන්නට ඕනේ. බුදු පියාණන් වහන්සේගේ සරණ ඇරි වෙන සරණක් නැහැ ධර්මයේ ධර්මයේ පිහිට ඇරි සංඝයාගේ ඇසුර ඇරි වෙන ඇසුරක් පිහිටක් ඇත්තේ නැහැ කියන මේ හැඟීම අපිට ඇති වෙන්නේ ආන් අර නිවැරදි ශ්‍රද්ධාව පිහිටුවා ගත්තොත් ඒ ශ්‍රද්ධාව ස්ථිර කරගත්තොත් අපිට ඒ తත්වය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ මෙලව ජීවිතය යහපත් කරගන්නට මෙලව ජීවිතය යහපත් කරගන්නට ධර්මානුකූලව යහපත සකස් කර ගන්නට. ඒ ධර්මානුකූලව කියලා කියන්නේ අන්න ශ්‍රද්ධාව පිහිටුවා ගන්නට ඕනේ. මූලික වශයෙන් අපේ මෙලව ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී ඔබේ විවිධ කරුණු වලදී පාසල් ශිෂ්‍යයෙක් වෙන්නට පුළුවන්, රාජ්‍ය සේවකයෙක් වෙන්නට පුළුවන්, වෙනත් වෙනත් වෘත්තිකයෙක් වෙන්නට පුළුවන්. ඒ වගේම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් විවිධ මේ භූමිකාවන් දරණ කෙනෙක් වෙන්නට පුළුවන් ඔබේ වාක්‍යෙම නිවැරදිව වටහාගෙන සිද්ධ කරනකොට අන්න එතනත් යම්කිසි වටහා ගැනීමක් තියෙනවා. එතනත් යම්කිසි ශ්‍රද්ධාවක් තියෙනවා. ආගමික ශ්‍රද්ධාව විතරක් නෙමෙයි ජීවිතයේ නිවැරදිව පවත්වාගෙන යාම සඳහා යම්කිසි වටහා ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ වටහා ගැනීම නිවැරදිව කරනකොට ඔබේ අවශ්‍යතාවයන් ඔබේ පැවැත්ම ඉතාම නිර්වුල් වෙනවා වගේම අර්ථවත් වෙනවා. ඒ අර්ථවත් වෙච්ච පැවැත්ම තුලින් මහත් ඵලයක් අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. අන්න එය අපි නිවැරදිව ඇති කර ගන්නවා. බුදු පියාණන් වහන්සේ මෙලවත් පරලවත් යහපත ඇති කරගන්න උභයාර්ථ සිද්ධිය ඇති කර ගැනීම පිළිබඳව උන්වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කරන්ට යෙදුණා. උන්වහන්සේෙන් අහනවා එක්තරා අවස්ථාවක කුද්දක නිකාය ආලෝක සූත්‍රයේදී කවර ධනයක් ශ්‍රේෂ්ඨ වෙනවද කියලා. පුජ්‍යලේකුට කවර ධනයක් ශ්‍රේෂ්ඨ වෙනවද? උන්වහන්සේ උත්තර දෙනවා ශ්‍රද්ධාව තමයි ශ්‍රේෂ්ඨ වෙන ධනෙ. ඒ වගේම මොන මොකද්ද මිනිස්සෙකුට සුවගෙන දෙන්නේ? යහපත් පුරුදු මොනවද? සුවගෙන දෙන යහපත් ධර්මයේ පුරුදු කිරීම සුවයක්. බුදු පියාණන් වහන්සේ උත්තර දෙනවා. ඒ වගේම රසයන් අතරින් හොඳම රසය මොකක්ද? හොඳම රසය තමයි සත්‍ය නියුල් රසය. සත්‍ය ප්‍රකාශ කරන එක කාය කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය මේ තුලින් දුසිරි දුරු කරන එක තමයි නියුරුම රසයේ හැටියට සඳහන් කරලා තියෙන්නේ. එතකොට ජීවිතයේ ශ්‍රේෂ්ඨ වන්නේ කොහොමද කියලා අහපු වෙලාවේ උන්වහන්සේ උත්තර දෙනවා ජීවිතයේ ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රඥාවෙන් ජීවත් වීමට. ජීවත් වීම ප්‍රඥාවෙන් ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ ශ්‍රේෂ්ඨ වන්නේ. එහෙම නැතුව නොදැනුමත්කම අනෝබෝධයෙන් මම්මුලා වෙච්ච ස්වභාවයෙන් ජීවත් වීම ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය ඇති වෙන්නේ නැහැ. ඊළඟට සසරින් සසර නැමැති සැඩපහරින් එකතු එක්වන් අපි ඊතර වෙන්නේ කොහොමද කියලා බුදු පියාණන් වහන්සේ අරුවාම් ශ්‍රද්ධාව හේතු කරගෙන ඊතර වෙන්නට කියලා. ඒ කියන්නේ ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. සසර නැවැත්ම කොහෙද? කොහොමද ඒක හරිගස්සන්නේ? සසර නැවැත්ම අප්‍රමාදයෙන් තමයි සසරේ නැවැත්ම ඇති කරගන්න ඕනේ. සසර දුක් නැති කරගන්නේ කෙසේද? ඒකට වීරිය අවශ්‍යයි. වීරිය අවශ්‍යයි. ඒ නිසා හැම වෙලෙම තම තම නැන පමණින් දැනගත යුතුය කියලා අපිට මේ සමාජයට පණිවිඩ දුන්නා. ධර්ම කරුණු මුල් කරගෙන. ඒ වගේම ඒ තමන්ගේ ඥානය වැඩි දියුණු කරගෙන නිවැරදි දැක්ම ඇති කර ගන්නට කටයුතු කරන්න ඕනේ. ඒ ඒ ඒ වගේමයි ප්‍රඥාව ලබන්නට නම් බණ අහන්න ඕනේ. ප්‍රඥාව ලබන්නට උමනා කෙනා බනහනට ඕනේ. වස්තුව ලබන්නට උවමනා කෙනා වීරයවන්ත වෙන්නට ඕනේ. ඒ වගේම ප්‍රඥාව ලබන්නට උවමනා කෙනා බනහනට ඕන. බන ඇහිමින් තොරව ප්‍රඥාවක් ලබන්න පුළුවන් කාන්නේ. එතන ප්‍රඥාව කියලා කියන්නේ ධාර්මික දැහැමි සසර දුක් නිමා කරන මඟ නිවැරදිව දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ බණ ඇසියෙන්. ඒ වගේම කීර්තිය ලබා ගන්නට සත්‍ය වචනේ භාවිතා කරන්න ඕන. මිතුරන් ලබන්නටත් දෙන්නට ඕනේ. ඉතින් මේවා මෙලවත් පරලවත් ජීවිත යහපත් කර ගැනීම සඳහා පරලොව මෙලොව ජීවිතය යහපත් කරගත යති කෙනෙකුට පරලොව ජීවිතය යහපතක් ලබා ගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඒ නිසා මෙන්න මේ කරුණු මේ ශ්‍රද්ධාව පදනම් කරගෙන ජීවිතය හැඩගස්වා ගන්නකොට මෙලවත් බොහොම ප්‍රතිඵලදායී ජීවිතයක් ගත කරන්න පුළුවන් පරලොවත් ප්‍රතිඵලදායී ජීවිතයක් ගත කරන්න පුළුවන් ඔබේ මෙලව අපි ගත කරන මේ භූමිකාව ඒ નિවර්දි කරගන්නට නම් හොඳ ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕන ඔබේ භූමිකාවට අදාළ කරුණු හොඳට වටහා ගන්නටත් ඕනේ ඒ ආගමික වශයෙන් හෝවා වෙනත් වෙනස් සිද්ධි වශයෙන් ඔබ નિවරදිව ජීවිතේ පවත්වා ගන්නට ඔබේ භූමිකාව නිවැරදි වටහා ගන්න මම කරන්නේ මේක මා විසින් මයින් කළ යුත්තේ මේක මගේ වල්කීම මේකයි කියලා ඒ නිවැරදි වටහා ගන්නට ඕන ඒ වගේම එතකොට තමයි ශෝක නොකර ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ශෝක නොකර කොහොමද ජීවත් වෙන්නේ සත්‍යයේද ධර්මයේ ධෛර්යයේද පරිත්‍යාගයද ඇති කෙනා පරලොවදී ශෝක කරන්නේ නැහැ ශෝක නොකර ජීවත් වෙන්න උවමනා කියන සත්‍යයේ තියෙන්න ඕනේ. ධර්මයේ තියෙන්න ඕනේ. ධෛර්යයේ තියෙන්න ඕනේ. පරිත්‍යාගයේ තියෙන්න ඕනේ. අන්න ඒ කෙනා මෙලවදී ශෝක කරන්නේත් නැහැ. පරලොවදී ශෝක කරන්නේත් නැහැ. ඒ නිසා පින්වත්නි අපි මෙන්න මේ බුදු පියාණන් වහන්සේ මේ පුබ්බ නිමිත්ත සූත්‍රයේ තුලින් විශේෂ පණිවිඩයක් සමාජයට ලබා දෙනවා. අපි මිනිස්සු හැටියට මේ ලෝකේ ඉපදුනාට මදි. අපි බොහෝ කොට තව කුසල් රැස් කර ගන්න ඕනේ. නූපං කුසල් ඇති කර ගන්න උත්සාහ කරන්න ඕනේ. අපි ගෙනාපු පින බුද්ධ විදින්ද මේ ලෝකේ හිටියොත් එහෙම ආයෙ තව තැනකට යන්නට අපි ශක්තියක් ඇති කරගන්නේ නැහැ. යහපත් තැනකට යන්නට. ඒ නිසා නූපන් අපි කුසල් ගැහැණලා තියෙනවා. පින් ගැහැණලා තියෙනවා. ඒ ගෙනාවු කුසල ශක්තියින් පුණ්‍ය ශක්තියින් වඩා වර්ධනය කරගන්න ඕනේ. අන්න එතකොට තමයි අපිට නැවත නැවතත් එය දැනකට ඇරයි යන්නත් පුළුවන්, ඒ ප්‍රතිඵල ලබන්නත් පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අද ධර්ම දේශනාවේදී අපි මේ කෙටි වේලාව තුළ පැහැදිලි කර දෙන්නට කල්පනා කළේ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ කුද්දකනිකායේ පුබ්බනිමිත්ත සූත්‍රය ඒ පුබ්බනිමිත්ත සූත්‍රයේ තුලින් අපිට බොහෝ කරුණු වටහා ගන්න පුළුවන් මෙලොව අපේ ජීවිතය යහපත් කර ගැනීම සඳහා ඒ මේ කරුණු Tamanගේ ජීවිතයට එකතු කරගෙන සුගතියක දැන් අපි ඉන්නේ මේ සුගතියක ඉන්න අපි ඒ සුගතිය තවදුරටත් වඩා වර්ධනය කර ගැනීම සඳහා අවබෝධයකින් ධර්මානුකූලව කටයුතු කරන්නට උනන්දු වෙන්න ඕනෑ කියන මේ හැඟීම ඇති කරගන්නට ඕන. ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්ති සාදු සාදු සාදු සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කුරුවිට වතුආය ශ්‍රී අබිනවාරාමාධිපති කුරුවිට ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකාධිකාරී ශාස්ත්‍රපති පඬිතු පූජනීය හේනිපොළ සුමන ජෝති ස්වාමීන් වහන්සේ Thank you.